අවසානට තියෙන දෘෂ්ටි පහ. ඒ තමයි ඔන්න අවසාන දෘෂ්ටි පහක් තියෙනවා. සම්තිපේදී ditta ධම්ම නිබ්බාන. ඔන්න දැන් මේ ජීවිතේ නිවන් දකින්න ඉන්න කට්ටිය. අන්න එයාලගේ දෘෂ්ටි ටික දැන් කියලා දෙනවා. මොකද්ද දැන් කියලා දෙන්නේ? මේ ජීවිතේම දැන් ඔන්න ditta ධම්ම වශයෙන්ම නිවන් දකින්න ඉන්න අයගේ දෘෂ්ටි ටික. එතන දෘෂ්ටි පහක් තියෙනවා. මේ ජීවිතේ නිවන් දකින්න ඉන්න දඟලන අය ඉන්නවනේ. අන්න යාලගේ තියෙන ditta ධම්ම නිබ්බාන සත්ව සත්තස්ස පරම ditta පරම උතුම් වූ ditta ditta ධම්ම නිබ්බානයක් පනවනවා. කරුණු පහකින් මොනවද ඒ කරුණු පහ කරන්න විස්තර කරනවා. ඉදබික්ක ඒකච්චව සමන බ්‍රාහමණ. ඔන්න බලන්නකො මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න එක සමන බ්‍රාහමණ කට්ටියක් කියනවා මොකද්ද කියන්නේ? මෙහෙම දිට්ඨියක් තියෙනවා. යතෝකෝ අහං අයං අත්තා පංචේකාම ගුණෙහි සමප්පිතා සමග්ගි සමග්ගි බුහුතා පරිවාරෙහි එත්තවතාකෝ අයං සත්තා පරමදිර නිබ්බානෝ පත්තෝ හෝති ඉතේකේ සත්තා සත්තස්ස පරමදිර නිබ්බානම් පඤ්ඤාපේති මොකද්ද පරමදිර නිබ්බානේ දැන් මෙතන තියෙනවානේ ආත්මයක් තමා ඉන්නවානේ පංචකාම ගුණයන් පිනවන දැන් කවුද පංචකාම ගුණයන් ලබන්නේ? පංචකාමයන් ලබන්නේ කවුද? දැන් මේ පංචකාම ගුණයන්ත් එක්ක මේ කතා කරන්නේ. ඒතකොට පංචකාම මුක්ති විදින් තමන් ඉන්නවනේ. දැන් වෙන කවුරුද්ද අහන්නේ? දැන් මේක අහගෙන වෙන කවුරුද්ද? ඔබ රස විඳින්නේ ඔබ රස විඳිනකොට රස විඳින වෙන කවුරු හරි තමන්ද? තමන්නේ. ඒ ආත්මය මොකද වෙන්නේ? ඔහොම රස ඕක ඉවරනට පස්සේ මොකද වෙන්නේ? අන්න නිවෙනවා කියලා ඒක කොට්ටායසයක් ඊට ධම්ම නිබ්බාණය කියලා පනවනවා. ඒ කියන්නේ මේ විදවල විදවල සැප විදවල විදවල ඉවරනට පස්සේ ආයෙත් එතනින් පස්සේ නිවෙනවා. ඉවන් දකින්නවා. ඒක නම් ඉතින් අද නෑනේ නේද? දැන් ඔයාලට නෑනේ. අපි කට්ටියට නෑනේ. ආයතනින් ටික එතනින් එහාට ටික බලමුකෝනේ. පළවෙනි එක නෑ කියලා පොඩ්ඩක් පුංචි හතුරක් ඇති කරගන්න පුළුවන්. අයියෝ දැන් ඒ දෘෂ්ටිය නෑ. ඒක නම් ඇත්ත. අනිත් දැන් ඊටු ටික ඒව ගැන හිතන්න ඕනේ. මේ දෘෂ්ටි නෑ කියලා පොඩ්ඩක් හිතන්න පුළුවන්. සතුටක් ගන්න පුළුවන් නේ. 62කින් එකක් නම් නෑ කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන් කියලා නේ. අනිත් ඒවා දන්නේ නෑ නේ. දන්නේ නෙමෙයි ඉතින් මොනවා ගැන ඉදිරිය තියෙන්නේ. ඊළඟට එවන්න ඊළඟ දෘෂ්ටිය. ඒකේ පහක් තියෙනවනේ හතරවෙනි දෙවෙනි කාරණාව. තමන් යම් කිසි කෙනෙක් මෙහෙම කියන මොකද්ද? අතිකෝ ඒසා අත්තා යන්තවං උපදේසී නත්ති ඔබ කියන කාරණාව දැන් මෙහෙම කියනවා ඔබ දැන් ඔහම කියනනේ මේ ආත්මයක් මේ ඔය ආත්මයක් තියෙනවා කියලා මේ දැන් කියන්නේ මේ කාමයෙන් විදවන ඔව් ඒක නෑ කියන්නේ නෑ ඔය ආත්මේ ඇතයි කියන්නේ නමුත් ඔය උපමනකින් නිවන් දකින්නේ ඔය විදිහට මේ කාමයන් එක්ක භුක්ති විඳ කියලා ඕකේ ඇලිලා ගැලිලා වාසය කරාට මොන නිවනක්ද මොන සැනසෙල්ලද එහෙම වෙන්නේ නෑ මොන දැන් අනිත් දෘෂ්ටි මේ කියන්නේ යන්නේ අනිත් දෘෂ්ටි. ඔය කාමයන් එක්ක ඔහොම කොච්චර ආස්වාදයක හිටිය කියලා නිවීමක් වෙන්නේ නැහැ. ඇයි ඇයි නිවෙන්නේ නැත්තේ? ඕන නිවෙනට හේතුව කතා කරනවා. කවුද මේ කතා කරන්නේ? බුදුරණවහන්සේ නෑ නෑ නෑ බුදුරණවහන්සේ නෙමෙයි. මේ දෘෂ්ටිකාරයෝ. මොකද හේතුව? කාමාහි බොහෝ අනිච්චා. කාමයන් අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට අයිති. කවුද මේ කියන්නේ? බුදුරණවහන්සේද? නෑ. දැන් මෙවුව දන්නවනම් අපි ආ ඒ ඒ දැනගත්තමනේ අර අනිත් අයගේ ශ්‍රාවකයෝ තමයි. අර දෘෂ්ටි දරණයි තමයි. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නෙමෙයි. මේවා ඉක්මවන එක බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. ඔව්වත් ඉක්මවන එක. කාමය කියන එක අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයටයි. තේසං විපරිණාමඤ්ඤතා භව උපජ්ජන් මේවා වෙනස් වෙනකොට ශෝක පරිදේ උපදිනවනේ. නැද්ද? උපදිනව නේද? ශෝක පරිදේ මේ කාගේ බනද? අනිත් අයගේ බන. යතෝ බොහෝ යතෝකෝ බොහෝ අයන් අයන් අත්තා ඒ නිසා මේ ආත්මයේ තමා ඔන්න තමා යොමු වෙන මොකකටද? මේ කාමයන් අනිත්‍යයිනේ දුකයිනේ වෙනස් වෙන ස්වභාවයට අයිතිනේ ඒකත් එක්ක විපරිණාමය ශෝක පරිදි උපදිනවනේ ඒක නිසා අයන් අත්තා මේ ආත්මය කියන්නේ මේ යෙදිච්ච තමා ඉවිච්චේව කාමී ඉවිච්ච කුසලේ දැන් පළවෙනි ධ්‍යානෙට යොමු වෙනවා දැන් මේ කවුද මේ කියලා දෙන්නේ මේ දෘෂ්ටි ගැන බුදුරණන් වහන්සේද නෑ. ඔන්න පළවෙනි ධ්‍යානට යොමු වෙනවා. ඊතවතකෝ අයන් අත්ත මෙතකීම පරම දිට්ඨ නිබ්බානපත් මෙන්න මෙතකීම නිවීමටපත් වෙනවනේ. ඔන්න අනික් කෙනා කියනවා. අනික් කෙනා කියන්නේ ඒකනේ අන්න අනිත් දෘෂ්ටිය. එතකොට බලන්න එහෙනම් පින්වතුනි මේ කාමයන් අනිත්‍යයි කියලා දකිනද කොහොමද පරිවිද්‍යාවට යන්න බෑනවේ. කාමයන් අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය කියන කාරණාව දැකලා ඒකත් එක්ක පළවෙනි ධ්‍යානට වෙන ඔන්න නිවීම කියන කාරණා. ඔන්න මේ ජීවිතේ නිවන් දකින්න යන කට්ටිය. තුන්වෙනි එක. අත්‍යකෝ බොහෝ ඒසවත්තා යන් තොන් ඔබ කියන කාරණාව නැහැ කියලා කියන්නේ නේ. ඇත්ත. ඒ කියන්නේ ඔහොම ආත්මයක් තියෙනවා. මොකද්ද? පළවෙනි ධ්‍යානයටපත් වෙන්නව කෙනෙක් ඉන්නවා. නැත්තේ නෑ. නමුත් ඒ පමණකින් නම් මේ මොකද්ද? ඒ පමණකින් නම් මේ දිටම නිබාණයටපත් වෙන්නේ නෑ. ඇයි ඒ? තංකිස හේතු. යදේව තත්ත්ව විතක් ਵਿਚාරණං මේ විතක් ਵਿਚාර කියන එක මොකද්ද? ඒ තෙන ඕලාරිකම්. ඒක ගොරෝසුයි. දැන් මේ සාමාන්‍ය ධ්‍යාන වඩන ක්‍රමයේම නේද? ඒක ඕලාරිකම්. ඕලාරිකම් අක්හායති. යතෝකෝ දැන් මේ මේක විදර්ශ බුදුරණෝහි ධර්මයේ විදර්ශනාවද නෑනේ දැන් ඕලාරික කියලා අතහැරියට නෑ නෑ ඒවා හිතිලිත් නෙමෙයි යතෝකෝ බොහෝ අයන් අත්ත විතක්ක ඒ නිසා විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් ආධ්‍යාත්මයේ අවිතක්ක ਵਿਚාරෝ දෙවන ධ්‍යාන සමාධිය පිටිදකෝ දෙවන ධ්‍යාන උපදවාගෙන වාසය කරන මෙන්න මෙතකින්ම නිබ්බානේ දැන් ඒකත් එක්ක වාසය කිල්ලක්නේ කරන්නේ නේ. ditthadam දැන් ditthadam නිබ්බාන කියන්නේ ප්‍රශ්න නැති වුණා කියන එකනේ. ඉදිච්ච දේ නැවුණා නැති වුණා නිවුණා. දැන් මේකත් එක්ක ඉන්නේ. ඔන්න දේව තුන්වෙනි නිබ්බාන. දෙන්න මේ ජීවිත නිවන් දකින්න එක. හතරවෙනි ඒක තමයි එයාට කියනවා නෑ ඔහොම ආත්මයක් නෑ කියලා කියන්නේ. කොහොම ආත්මයක්ද? කොහොම තමා ඉන්නවා කියන එකද? අන්න අර තුන්වෙනි දෙවෙනි ධ්‍යාන ඉන්නවා කියන එකනේ. දැන් බලන්නකො පින්වතුනි අර සඳ සූත්‍රය ගත්තාම බාලය මොකද්ද කරන්නේ? බාලස්සය. ආ මෙව ඇසුරු කරගෙන ඉන්නව නේද? බාලස්සය. හැබැයි සඳ සූත්‍රය පැහැදිලි කරන ආජානීයස්සය ඇසුරු කරන්නේ නෑ කියලානේ. ඊළඟට උද්දේශිභංග සූත්‍රයේදී ලස්සනට පැහැදිලි කරනවානේ. උද්දේශිභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා මොකද පැහැදිලි කරන්නේ? ඒකෙදි පැහැදිලි කරනවානේ මේ ආධ්‍යාත්මය සංකෘත වෙන්නේ නැති මේ ධ්‍යාන කතාවනේ. බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිපදාවත් එක්ක දැන් මේ ඔක්කොම ඒකත් එක්කනේ. අන්න ඒ මොකද්ද මේ මේ ජීවිතේ නිවන් දකින්න යන දෘෂ්ටිකාරයෝ ටික. දෘෂ්ටිය දකින්න විදිය දෘෂ්ටිය නිවන් දකින්න යන. ඊළඟට හතරවෙනි එක තමයි මොකද්ද? එයාට කියනවා නෑ ඔහොම ඔහොම එකක් නෑ කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානයෙන් යුක්ත වූ යෙදෙන්නා වූ ආත්මයක් මම මම දෙවෙනි ධ්‍යානටපත් වුණා කියන එකක් තියෙනවා කියන එකක් නෑ කියන්නේ නෑ. නමුත් එතකින්ම මේ පරමෝ නිබ්බානපත්තියටපත් වෙන්නේ නෑ. එතකින්ම පරමෝ නිබ්බානපත් ස්වභාවයටපත් වෙන්නේ නෑ. යදේවතස්ස ඇයි යදේවතස්ස ප්‍රීතිගත මේ ප්‍රීතිගතය මේ ප්‍රීතිය කියන කාරණාව චේතසෝ මේ සිත ඒකෙන් ඉල්පෙනවා. ඒ කියන්නේ ප්‍රීතිගතයත් එක්ක මොකද වෙන්නේ? ওই ප්‍රීතියත් එක්ක හිතේ ඉල්පීමක් එනවා. මේ හිතේ ඒක ඕලාරිකයි. මේ ඇත්ත නේද? ඇත්ත. ඒ නිසා ඒ ප්‍රීතිය ඉක්මවලා ආර්ය උපේක්ෂාවට අරිය ආචික්කති උපේක්ඛ සතිමා සුඛ විහාන ආර්ය උපේක්ෂා තුන්වෙනි ධ්‍යානයටපත් වෙනවා. ඒක නම් ඊට ධම්ම නිබ්බාණය. හැනසීම. පස්වෙනි මේ ජීවිතේ නිවන් දකින්න ඊට ධම්ම නිබ්බාණට යන කෙනාගේ දෘෂ්ටිය තමයි. එයා මෙහෙම කියනවා. ඔබ ඔබ ඔය කියන කාරණාව යුක්ත ආත්මයක් නෑ කියන්නේ. ඔහොම ඔහොම එකක් නෑ කියන්නේ නෑ. ඔහොම ආත්මයක් නෑ කියන එකක් නෑ කියනවා. ඒතාවතයි නමුත් ඔතකින් නිවීමට යන්නේ නෑ. නිවන් දකින්නේ නෑ. ඇයි? යදේව තත්ත සුඛ සුඛ සුඛමීති චේතතා ආභෝගෝ ඒතෙන් මේ සුඛය කියන කාරණා මේ සැපය කියන සැපයකට හිත නැමෙනවා. ඉතින් ඒකත් එක්ක මොකද මේක ගොරෝසුයි ඕලාරිකම්. ඒක ඕලාරික දෙයක් ඇයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ සුඛ දුක්ඛේ ප්‍රහාණය කළා පුබ්බේ සෝමනස් දෝමනස්සේ අත්ංකමයෙන් අදුක්කම අදු පාරිශුද්ධියෙන් යුක්ත හතොත් අධ්‍යාහණය උපදවාගෙන වාසය කරන ඕන්න ඕකයි ධිට ධම්ම නිබ්බාණය හතරනේ ධ්‍යාන දැන් මේ මොන මොනවා කියන අයද මේ මේ ජීවිතේ නිවන් දකින්න දැන් මේ කොහොමද යලා ගියේ එකට කාමයන් අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා ඒ වෙනස් වෙනකොට ශෝක පරිදේ ඔහොම නේද ගියේ කවුද දුෂ්ටිකාරයෝ බුදුන් වහන්සේ ධර්මයේ කොහොමද නේ ඉමෙහික් මේ මේ විදිහට නිවන් මේ ජීවිතයේ නිවන් දක් දිටතම නිබ්බාණයටපත් වෙන්න ඕනේ කියලා දකින්න තැනදී මේ ක්‍රම පහෙන් හැර වෙන ක්‍රමයක් නම් නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. මේකම පහ හැර වෙන ක්‍රමයක් නන්නේ. තථාගතයන් වහන්සේ ඔය ක්‍රම පහ යථාර්ථ වශයෙන් ඔය විදිහටම අවබෝධ කරා දෘෂ්ටි දෘෂ්ටි වශයෙන් දැක්කා දැකලා ඒකින් වෙන කාරණාවක් දැක්කා ඒකින් ඊතර වීමක් දැක්කා ඒ ඊතර වීම ප්‍රතිපදාව දෙත්තම නිබ්බාන්ටපත් වුණා කොහොමද අර වේදනා සමුදය අස්තංගමේ ඒ ඒ දැකීමත් එක්ක මේ කරුණට යමේ පහදිනවා නම් ಗುಣ වර්ණනා කරන මේ ගම්භීර ධර්මයේට මොකේද මේ දෘෂ්ටි ඉක්මවපු එකට කියන්නේ ගැඹුරු ඉඳන් අර දෘෂ්ටි ඉන්න එකක් නෙනේ තරකයට ගෝචර එකක් නෙනේ Tamanට කරන්න පුළුවන් එකක් නෙනේ ආ එතන පඬිත ඕනේ නුවණක් ඕනේ Tamanට කරන්න පුළුවන් Tamanට පහසු ඒකට අතක්කාවචර සන්තපනීත ඊළඟට මේ මොනවද දුද්දස කියන්න ඕනේ නෑ පුළුවන් ඒවා. අන්න ඒවා මෙන්න මේවා ඉක්ම ඉක්මවීම කියන ධර්මයේ බුදුරණවහන්සේ පෙන්වුව. අන්න ඒකට ඒ ಗುಣ කියනවනම් අන්න තමයි කවුද? සැබෑම අතාගතයන් වහන්සේට පහදින්නේ.